ජනතාව සන්ධානයට චන්ද දුන්නේ UNP විරෝධී ආණ්ඩුවක් හද. අපි UNP විරෝධී වෙන්නේ නිකන් නෙමෙයි. UNP එක ජනතා විරෝධී නිසා. ඒ අපේ අත්දැකීම අතීතේ. මන් දන්නේ අනාගතේ කොහොම වෙනවද කියලා. නමුත් සත් ජාතික පක්ෂයට විරුද්ධ ආණ්ඩුවක් හදන්න වරම් ලබාපු සන්ධානයේ മന്ത്രിවරුන්ට කිසිම යුතුයකමක් අයිතියක් නැහැ. මේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නෝ මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න යන්න. සමුතිවාදී උමන. සමුතිවාදී ඕනේ ව්‍යවස්ථාදායකේ. විධායකේ නෙමෙයි. අගමැතිතුමා අපේ ඇසුරු ආකාරය දැක්කා. මේකෙන් පිට වෙලා යන්න කිව්වා മന്ത്രിවරු. මේ විදියට හැසිරෙන අගමැතිවරයෙක් එක්කලා සම්මුතිවාදයකට එන්න පුළුවන්. අවසාන වශයෙන් වළං කඩේට පැනපු ගොණෙක් වගේ අගමැතිතුමාට හැසිරෙන්න එපයි කියලා අපි එතුමාට කියමින් මගේ වචනේ ආමාර කරනවා.